පිළිබඳව විස්තර දැක්වෙන දේශනා මාලාවක් අප මේ ඉදිරිපත් කරගෙන යනු ලබන්නේ. මේක ප්‍රථමයෙන් අවිද්‍යාපත්‍ය සංඛාරා කියන කාරණාව ප්‍රකාශ කළා. අද කියන්න තියෙන්නේ අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධෝ කියන ප්‍රතිලෝම පරිසම්පාදයේ ඒ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන කොටසට අදාළ වෙන කොටස. එතකොට මේ පටිච්චසම්පාදයේ කියන එකේ අදහස හේතුන්ගෙන් හටගත් ඵල ධර්මතාවයන් කියන එකයි. මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම යම් යම් හේතුන් නිසා හටගත්තු දේවල් හේතුන් නැතුව හටගත්තු දේවල් නෙවෙයි. මේ හේතුන්ගෙන් හටගත් දේවල් වලට කියන වචනය තමයි සංස්කාර කියන එක. ඒ වගේම සංකත කියන වචනයත් හේතුන්ගෙන් හටගත් ධර්ම වලට කියන වෙනත් වචනයක්. ඒකට මේ සංස්කාර හෝ සංකත නොවන එකම ධර්මයේ වශයෙන් දැක්කෙන්නේ නිර්වාණය පමණයි. නිර්වාණය මෙහා තිබෙන සෑම දෙයක්ම හේතුන් නිසා හටගත් ධර්මතාවයන් හේතුඵල ක්‍රියාවලියක්. එතකොට මේ හේතුඵල විස්තර කිරීම තමයි බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ දර්ශනයේ බොහෝ අවස්ථාවලදී දැක්වෙන්නේ. මේ හේතුඵල විස්තර කරන විට වේදාකාරයෙන් ඒක විස්තර කරලා තියෙනවා. දැන් චතුරාර්ය සත්‍ය දක්වන කොටත් හේතුඵල විස්තරය තමයි බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ. ලෝකේ දුකක් පවතිනවා. ඒක ප්‍රතිඵල දුක පැවතීමට හේතුවක් තියෙනවා. ඒක දුක්ඛ සම්බේ වශයෙන් දක්වනවා. නොවේ දුක්ඛ සමුදය කියන එක හේතුවක් නම් දුක කියන එක ඵලයක්. හේතුඵල දෙකක් එතනදී. ඒකවල දුකක් තියෙනවා නම් දුක්ඛ නිරෝධය දුක නැතිවීමක් නිවනක් තියෙනවා. ඒ නිවන ඵලයක් වෙනවා නිවන ලැබීමට යම් කිසි ක්‍රමයක් අනුගමනය කරන එක හේතුවක් වෙනවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන එක ඒක නිසා හේතුවක්. එතනක් තියෙන්නේ හේතුඵල ධර්මතාවය එකක් තමයි. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ දේශනා අරන් බලන විට බොහෝ දේශනාවල දැක්කෙන්නේ හේතුඵල ක්‍රියාදාමයන්ගේ විස්තරය. මේ හේතුඵල ධර්මයන් විස්තර කරන ගම්භීර වශයෙන් ඔය සූවිසි ප්‍රත්‍යයන් සූවිසි ප්‍රත්‍යයන් කියන්නේ ප්‍රත්‍යේශ හතරක්. ඔය හේතුපත්ව ආරම්භපත්ව අධිපති අනන්තර සම්නන්තර සහජාත ආදී වශයෙන් දැක්කෙන ප්‍රත්‍ය 24ක් දෙන ඒ ප්‍රත්‍ය 24 විස්තර කරනවා දීර්ඝ වශයෙන් හේතුඵල වශයෙන් දක්වන විදිහ. මේ පාටිච්ච සම්පාදයේ එතරම් දීර්ඝ විස්තරයක් නෙවෙයි කරන්නේ. යම් කෙසේ කෙනෙකු සත්‍යයකු සම්මත වශයෙන් පිළිතලා කතා කරනකොට අපි සත්‍ය කියලා කතා කරන්නේ මෙවැනි සත්‍යයක් සංසාරයේ දිගින් දිගට ඉපිද ඉපද නැරි මැරි යාමේදී සිදුවන හේතු ක්‍රියාදාමය විස්තර කිරීමක් එකාතකින් ප්‍රකාශ කරනවා අනිත් අතෙන් මේ සංසාර ගමන සම්පූර්ණයෙන් නතර කළා එන්නම් පාන්නේ කාලා මේ සසර දුක නැති කිරීමේදී ක්‍රියාත්මක වන හේතු ප්‍රකල හේතු ඵල ක්‍රියාදාමයේ තවත් අතකින් විස්තර කරනවා. එතකොට මේක තමයි පරිසම්පාද ධර්මයන් තුළින් විස්තර කරන ලබන්නේ. මේ මේ අය තේරුම් ගන්න ඕන මේ පරිසම්පාද ධර්මය කියන්නේ අංකේශාවක් නෙවෙයි. තමන් තමන් ගැන කියන කතාවක් කියලා. මෙතන තමන් කියන්නේ තර සම්මුතියේ පිහිටලා. එතකොට යම්කිසි කෙනෙක් මේ සංසාරයේ නැවත නැවත ඉපදී ඉපදී මෙරි මෙරි යනවා. අන්න ඒක සිදුවන ක්‍රියාදාමයේ සිදු ඒ කියන්නේ මෙරි මෙරි ඉපදී ඉපදී යන ක්‍රියාදාමයේ සිදුවීමේදී පහළවන හේතුඵල ක්‍රියාදාමය පටිච්චසම්පාදන්නේ විස්තර කරනවා. දොට නැත්නම් මෙරි මෙරි නිතදේපදී යන ක්‍රියාදාමෙන් නතර කරලා පෙන්වම් පාලා සසර දුක නැති කරනවා මේ සසර දුක නැති කිරීමේදී සිදුවන හේතුඵල ක්‍රියාදාමයේ ප්‍රතිලෝම පරිසම්පාද ධර්මයන් වශයෙන් විස්තර කරනවා ඒකට මේවා හේතුඵල කියන එක ගැන තරමක දුරට හෝ මේ ඇයිද තේරුම් ගන්න පුළුවන්කම තිබෙන්නට ඕනේ අනිත් අතින් තේරුම් ගන්නට ඕන පටිච්චසමුප්පාද ධර්මයන් කියන්නේ තමන් තමන් ගැනම කියන කතාවක්. අපගේ මේ නැවත නැවත ඉදිරි ඉදිරි සංසාර ගමන මේ දක්වා ආපහැටි ඉදිරියට යන හැටි කියන කතාවක්. නැත්නම් මේ සංසාර ගමන සම්පූර්ණයෙන් නිම කරලා සම්පූර්ණයෙන්ම දුක නැති කිරීම ගැන කියන කතාවක්. මෙතන තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන්මයි අන් කිසිවක් නෙවෙයි. මේ පංචස්කන්ධ සංඛ්‍යාත නාම රූප ධර්මයන් නැවත නැවත ඇති ඇති නැති නැති යාමේදී ඒ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය ප්‍රකාශ වන්නේ ඒ වගේම මේ දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිලෝම පටිච්චසම්පාද ධර්මයන් විස්තර කරනකොට දුක්ඛ නිරෝධ සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍යය විස්තර කරනවා ඒකට මෙතන තියෙන්නේ පටිච්චසම්පාදයේ විස්තරයේදී දැක්වෙන්නේ චතුරාර්ය සත්‍යම. මේ පටිච්චසමුප්පාද ධර්මයේ ඊටාම ගැඹීරෝ ධර්මයක් වශයෙන් බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මට බොහෝ දෙනෙක් කියලා දෙනවා ඊටාම ගැඹුරුවෙන් මේක තේරුම් ගන්නට බෑ කියලා. ඒක අමතරව ඒ පාසල් වල උගන්වන දහම් පාසල් වල උගන්වන ගුරුවරු පවා මට ඇවිල්ලා කියලා තියෙනවා මේක ඉතාම ගැඹිරයි තේරුම් ගන්නට අපහසුයි කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කවස්වල ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරුයි ගැඹුරුයි කියලා ඔබ වහන්සේ ප්‍රකාශ කරන මට නම් ඕකේ තරම් ගැඹුරක් තේින්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා එහෙම කියන්න එපා ආනන්ද ඒක ගැඹුරුයි. ගැඹුරු අර්ථයක්මයි ඒකේ තියෙන්නේ. මේ ගැඹුරු පටිච්චසමුප්පාද ධර්මයන් හරියට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ නොකළ නිසා තමයි මේ ලෝකේ සත්‍යය නැවත නැවත ඉපදී ඉපදී මෙරි මෙරි විශේෂයෙන්ම සසර දුකටපත් වෙමින් මේ කියන්නේ දුගතිගාමී වෙමින් මේ සසර දුකේම නිමක්න වෙලා සිටින්නේ කියන කතාව. බුදුජානන් වහන්සේ එහිදී ප්‍රකාශ කළා. එතකොට බුදුජානන් වහන්සේ විසින් ප්‍රකාශ කළා මේ පරිදි සම්පාද ධර්මයේ ගැඹුරුයි ගැඹුරු අර්ථයක්මයි එයින් දැක්වෙන්නේ මෙන්න මේ ධර්මය හරියට අවබෝධ කර නොකල නිසා සංසාරකල විදාසා ගුලාගුණ නිච දාසා මුංජ බම්බජ භූත ආදී වචන බුදුහාමුදුර ප්‍රකාශ කළා හරියට පැටලුණු නූල් බෝලයක් වගේ මේ ලෝකේ සත්‍ය සංසාරේ පැටලි පැටලී සිටිනවා ඒක මේ සංසාරයේ ගැටවල ගැට ගැටී සිටිනා ඒ ගැට දිහා ගන්නට නැත්නම් ඒ සංසාර අවුල දිහා ගන්නට නැහැ කියලා තියෙන්නේ මේ පටිච්චසමුපාද ධර්මයන් අවබෝධ නොකර නිසා කියලා ඒ වගේම බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා ඔය පෙරසිටි බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වූ ආකාරය. විපස්සේ සිකීවැස බෝකප සංඝ ගෝණාගම කාශ්‍යප වැනි බුදුරජාණන් වහන්සේලා මෑතකදී පහළ වූ බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත්වන සෑම අවස්ථාවකදීම මේ පටිච්ච සම්පාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකීම තුළින් තමයි ඒ සෑම බුදු කෙනෙම බුද්ධත්වයට පත්ුනේ කියන කතාව ප්‍රකාශ කළේ. ඒ වගේම නගර කියලා සෝත්‍රයේක බුදුරජාණන් අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ආකාරය ප්‍රකාශ කරන උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළා මමත් මේ බුද්ධත්වයට පත් වුනේ මේ පටිච්චසම්පාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ගම්භීර වශයෙන් අවබෝධ කරාට පසුයි එතකොට මේ පරිසම්පා ධර්මයන් ප්‍රායෝගික වශයෙන් යම් කෙනෙක් හරියට අත්දකිනවා නම් ඒ කියන්නේ ප්‍රතිලෝම පරිසම්පාදන් නම් හරියට යම් කිසි කෙනෙක් අත්දකිනවා නම් ඒ තුළින්ම කෙනෙකුට නිවන් ලබන්න පුළුවන්. මේ අය සමහර විට පොදු වෙන ඇති මේ පරිසම්පාදන් නම් ප්‍රතිලෝම වශයෙන් දකිනකොට නිවන් ලබන්නේ එහෙම නිවන් ලැබුවා ඉන්නවා. මගේ උපදේශ අනුව පිළිපැදලා ඉතාස්සාන්තික ප්‍රතිඵල අරගෙන එවන් උසුව අත්දකිනා අදත් සිටිනවා. එදා සිට ප්‍රේත ගැන ඒකට කියන්නට දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ එහෙම අය හිට ප්‍රේත ගැන කියන්නට දෙයක් එතකොට නැහැ. ඒ නිසා මේ ධර්මයේ සෑම බෞද්ධෙක් විසින්ම තේරුම් ගත යුතු දෙයක්. ඒ තේරුම් ගැනීමට අපහසු නැත් නම් ටිකක් හරි ප්‍රඥාව තියෙනවා නම් සරල වශයෙන් කියන කරුණ හරි තේරුම් ගන්නට උත්සාහ ගන්නට ඕන. මේ පරිසම්පාද ධර්මයන්ගේදී ධර්මයන් විස්තර කරන විට හේතුඵල ක්‍රියාදාමයක් විස්තර කරන බව මා කීවා. ඒ හේතුඵල ක්‍රියාදාමයේදී නැවත නැවත ඉදදී ඉදදී යන එක ආකාරය සහ මේ ඉදීම නතර කරන ආකාරය විස්තර කරන විස්තර කර දක්වන බවක් දැක්වුවා. මේ විස්තරවලදී විශේෂයෙන්ම දක්වන්නේ බුදුහාමුදුරන්ගේ හේතුඵල කියන විට එක් හේතුවක් පානයි. ඒ කියන්නේ හේතු රාශියක් තියෙනවා යම් කිසි දෙයක් සිදු වෙන්න. මේ හේතු රාශියම ඔක්කොම අරගෙන කියන්නට ගියොත් ඒ කියන කියන්නට යන ලබන ධර්මය සමහරට ආකුල ව්‍යාකූල තත්ත්වයකට පත්වන්නට පුළුවන් කියන කෙනාට ඒක පැහැදිලිව තේරුම් ගන්නට නැහැ කියන්නට පුළුවන්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පටිච්චසම්පාද අංගයන් විස්තර කරන විට අර ප්‍රමුඛ වූ ප්‍රධානතම වූ හේතුව පමණයි ප්‍රකාශ කරන්නේ. මෙන්න මේක නිසාම අර බැසීගේ හේතුන් ප්‍රායෝගික අත්දැකීමක් නැති කෙනෙකුට ලබන්නට බෑ හොයාගන්නට බෑ. මොකද ඒවා පොත්වල ලියවිලා නැහැ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා නැහැ. ඒක සමහර විට බුදුරජාණන් වහන්සේ විස්තර කරන විට ප්‍රකාශ කරන්නට ඇති අද ඒවා කොස්සල දක්නට ලැබෙන්නේ ඒක නිසා ඒ පටිසම්පාද ධර්ම විස්තර කරන විට තියෙන ඒ හේතුන් දක්වන අවස්ථාවවලදී දක්වා ඇති හේතුන් එකම හේතුය කියලා හිතන්නට එපා. ඒකට හේතු රාශියක් තියෙනවා හේතු රාශියෙන් ප්‍රමුඛ එක් හේතුවක් පමණයි ප්‍රකාශ කරන්නේ. ඊට අමතරව මේ හේතුඵල ක්‍රියාදාමය විස්තර කරනකොටම හැම විටම හේතුව හේතුවක් වශයෙන්ම සිදු වෙනවා කියලා හිතන්නටත් එපා. කියන්නේ යම් කිසි දෙයක් ඇති වීමට යම් කිසි හේතුවක් තියෙනවා නම් ඒ හේතුව දිගටම එකම විදිහටම හේතුවක් වශයෙන්ම ක්‍රියාත්මක වෙනවා කියලා හිතන්න දෙපා. ඒ හේතුව ඵලයක් බවට පත් වෙනවා. මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන විට බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කළේ එකම එකම ආකාරයකට නෙවෙයි විවිධ වේදාකාරයෙන් පරිසම්පාදන්න විතර කරපු දේශනා තියෙන මේ පරිසම්පාදේ හරියට චක්‍රයක් වාගෙන මුක්තියක් වාගෙන ඒ ඔක්කේ අංග 12ක් තියෙනවා නම් ඒ අංග 12න් කොතනින් පටන් ගත්තත් පටන් ගත්තත් ආපහු එතෙන්ටම පැරකිලා ගමන් කරලා එන්නත් පුළුවන්. ඔක්කේක ස්වરૂපයෙන් ඒක නිසා මේ පරිසම්පාදේ විස්තර කරන විට ඕනෑම කොටසකින් පටන් අරගෙන ඒ පරිසම්පාදන්න විස්තර කරන්න පුළුවන්. ඒක බුදුහාමුදුරෝ ඒ ඒ පුද්ගලයාට සුදුසු පරිදි ඒ ඒ තැනට සුදුසු පරිදි විවිධ විවිධ ආකාරයෙන් මේක නිසා පරිසම්පාද ධර්මයන් විස්තර කරලා තියෙනවා. එසේත් පරිසම්පාදයේ විස්තර කරන විට අනුගමනය කරන ලබන සම්ප්‍රදායික ක්‍රමයක් තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරෝ නොඑක් අවස්ථාවලදී ප්‍රකාශ කළ එම ක්‍රමයක් දක්වන. ඒ ක්‍රමනේ දක්වත් තිබෙනවා. ඒත් එහිදී දක්වන්නේ ඉතිමස්සින් සතේ ඉදං හෝතේ ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති ඉතිමත්මින් අසතේ දන්න හෝසේ ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති යදිදං අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූපත්‍ය සලආතන සලආතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ භවපත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ සෝක පරිදේ දුක්ඛ දෝමන සුපාස සම්භවಂತಿ ඊය මේ තස්ස කේවලස්ස දුක්ඛප්පන්දස්ස සංදීයෝ හෝති මේකේ ප්‍රතිලෝම පැත්ත මා කියන්නේ නෑ අනිත් ඒ අවිජ්ජාන නිරෝධා සංඛාර නිරෝධෝ ආදී වශයෙන් දැක්කෙනකොට එතකොට ඒදී දක්වන්නේ ඉතින් මස්මේ සත්‍යේ ඊතං හෝති මෙන්න මේ හේතුව තියෙන විට මේ ඵලය තියෙනවා ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති මේ හේතුව උපදින විට මේ ඵලය උපදිනවා. ඉතින්මස්මින් අසතේ ඉදං හෝති මේ හේතුව නැති වෙනකොට මේ ඵලය නැති වෙනවා. මස්ස නිරෝධා මේ හේතුව නිරුද්ධ වෙනකොට ඉදං නිරුද්ධති මේ ඵලය නිරුද්ධ වෙනවා. මේ මේ හේතුන් නිසා හේතුන් තියෙනකොට මේ මේ ඵල ධර්මයන් තියෙනවා හේතුන් උපදිනකොට මේ ඵල ධර්මයන් උපදිනවා. මේ හේතුන් නැති වෙනකොට මේ ඵල ධර්ම නැහැ. හේතුන් නිරුද්ධ වෙනකොට ඒ ඵල ධර්ම නිරුද්ධ වෙනවා. ඒකයි ඒ අදහස. ඒක විස්තර කරන අය කොහොමද කියලා අවිද්‍යාව නිසා සංස්කාර ජනිත වෙනවා. අවිද්‍යාව හේතුවක්. ඒ හේතුව නිසා සංස්කාර පහළ වෙනවා ඒක ඵලයක්. එතන එකම හේතුව සංස්කාර පහළ වීමේ එකම හේතුව අවිද්‍යාව නෙවෙයි. අවිද්‍යාව ප්‍රධානතම ප්‍රමුඛතම හේතුව ඒ හේතුව නිසා අවිද්‍යාව පත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා සංස්කාරය තියෙනවා. අවිද්‍යාව කියන්නේ විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් නොදක්නා පාළුකික වශයෙන් නොදක්න. ඒ වගේම සංස්කාර කියන්නේ මෙතන විවිධාකාරයෙන් සංස්කාර කියන වචනේ විස්තර කරනවා. මෙතන සංස්කාර කියන්නේ කුසල අකුසල සංස්කාර ආදී ධර්ම. එතකොට සංඛාර පත්‍ය විඥාන මෙතන සංස්කාර නිසා ප්‍රතිසන්ද විඥානය ගෙනෙනවා. නැත්තම් විඥානය පහළ වෙනවා. එතකොට අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට අවිද්‍යාව නිසා සංස්කාරය පහළ වුණා. සංස්කාර කියන එක ඵලයක්. අවිද්‍යාව හේතුව. දැන් ඊළඟට සංඛාර පත්‍ය විඥානං කියනකොට සංස්කාරයේ හේතුවක් වෙනවා. කලින් ඵලයක් වූ සංස්කාර ධර්මය දැන් හේතුවක් වශයෙන් විස්තර කරනවා. සංඛාර පත්‍ය විඥාන සංස්කාර නිසා විඥානය පහළ වෙනවා කියන්නේ. ඒතකොට කලින් හේතුව ඊළඟට ඵලයක් වෙනවා. ඒ ඵලයම නැවත හේතුවක් වෙනවා. විඥාන පත්‍යා නාම රූපං ඒ ඵලයක් හෝ විඥානයේ දැන් හේතුවක් වුණා ඒ විඥානය නිසා නාම රූප ධර්ම පහළ වෙනවා නාම රූප පත්‍ය සලආයතනං ඒ නාම රූප කලින් හේතුව දැන් ඵලයක් වුණා ඒ නාම රූප කලින් ඵලය දැන් හේතුවක් වුණා ඒ නාම රූප නිසා නාම රූප පත්‍ය සලආයතන ආයතන පහළ වීමක් ඇති. ඒකට අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපා මෙතෙන්දී හේතුඵල රාශියක් එකිනෙකට අර්ථයක් ගන්නමින් ක්‍රියාත්මක වන ආකාරයක් කියන්නේ. නාම රූපච්ඡය සලආයතන සලආයතන ඇති වෙනවා නාම රූප නිසා සලආයතන පත්‍ය පස්සෝ ඒක නිසා පස්සේ ජන්ත වෙනවා. පස්ස පත්‍ය වේදනා පස්සේ තුලින් වේදනාවක් ගෙන දෙනවා. වේදනා පත්‍ය තණ්හා වේදනාවෙන් තණ්හා වැටි වෙනවා. තණ්හා පත්‍ය උපාදානං ඒ තුලින් උපාදානයේ තදි සිතින් අඳා ගැනීම ඇති වෙනවා. සංගරාගය පහළ වෙනවා. උපාදානපත්‍ය භව උපාදාන නිසා කර්ම භව රැස්වීම සිදෙන. භවපත්‍ය ආදී භවය නිසා ජාතියගෙන දෙනවා. ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපාසංගම්බන්ති. ඒ ජාතියගෙන දුන්නාට පස්සේ ජරා ව්‍යාධි මරණේ ශෝකේ පරිදේව ආදී විවිධ දුක් ගැට උපදිනවා. ඒ මේ තත්කේ දස දුක්ඛ කන්ද සම්භයෝ හෝති. මෙලෙස නොයි මේ දුක්ඛ දුක්ඛ ස්කන්ධේ නැවත නැවත පහළ වී පහළ වී යන්නේ. බුදුරජාණන් වහන්සේ නඟන වැනි සූත්‍ර වලින් දක්වා තිබෙනවා. ඒ පස්සේ මේ බුදුවරු බුද්ධත්වයට පත් වෙච්ච ආකාරය, ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච ආකාරය, ඒදී උන්වහන්සේ බුද්ධත්වයට පත් කරන්නට ඉස්සෙල්ලා කල්පනා කරනවා. මේ ලෝකයේ සත්‍යෝ ජරා දුකට පත් වෙලා තියෙනවා. ව්‍යාධි දුකට පත් වෙලා සිටිනවා මරණ දුකට පත් වී සිටිනවා ශෝක පරිදේව දුක් වලට පත් වෙලා සිටිනවා අප්‍රිය සංප්‍රයෝග දුක් ප්‍රිය විප්‍රයෝග දුක් වලට මුහුණ පානවා කායික දුක් විඳිනවා මානසික දුක් විඳිනවා කැමැති දෑ නොලැබීමේ දුක් විඳිනවා ඒ වගේම මේ කෙටියෙන් කියනවා නම් මේ පංචස්කන්ධයේ පවස්ථාගෙන යෑමේ දුක මේ ලෝක සත්‍ය අත්දකිනවා ඒ බෝධිසත්ව සහිතව ලෝක සත්‍යයයි ඉතින් මේක පැහැදිලි වශයෙන්ම දකිනවා ඒ බහැරිදාකින්ද දකින්නට ඉස්සෙල්ලා උන්වහන්සේ මේ බුද්ධත්වයට පත්වන්නේ අලියමයා මෙන්න ඊට ප්‍රථමයෙන් උන්වහන්සේ උපදවගෙන තිබුණා පුබ්බේ නිවාසානුස්සති ඥාන, දිබ්බචක්ඛු ඥාන වැනි දේවල්. පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන්නේ අතීත සංස්කාරයේ සිටපු ආකාර උපදිච්ච ආකාර දක්නා නුවණ. බුදුරජාණන් වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥානයට සීමාවක් නැහැ. පසේ බුදු කෙනෙකුට නම් කල්ප දෙකයි දකින්නට පුළුවන්. කල්ප සංඛ්‍ය දෙකයි. එතකොට අප්‍රසාවක සරියොන් මුගලන් මහරහතන් වහන්සේලාට කල්ප සංඛ්‍යය දකින්නට පුළුවන්. ඒවට සීමා තියෙනවා. මහා ශ්‍රාවකයෝ 80 දෙනෙක් සිටියා ඒගොල්ලන්ට කල්ප ලක්ෂයක් පමණයි දකින්නට පුළුවන් වන්නේ. ඊට පහළ පහළ සුළු සුළු ආත්ම ගණන් තමයි දකින්නට පුළුවන් වන්නේ සාමාන්‍ය අභිඥාසහිත ධාතු කෙනෙකුට. නමුත් බුදුරජාණන් වහන්සේගේ පෙරවිසු කඳ පිළිවෙල දක්නා අඳුනේ නිසීමාවක් නැහැ. අතීතේ යම්කා දුරට ඈතට ඈතට ඈතට දිව යනවා නම් ඒ තරම් දුරට ඈතට ඈතට ඒ සම්මස්ඥානෙ දිව යනවා. ඒක නිසා ඒ සීමාවක් නැහැ. අසීමිතයි අනන්තයි. මේ අනන්තෝ මේ පුබ්බේ නිවාසත් ඥානෙ උන්වහන්සේද පහළුණා පහළ වෙනකොට අතීතයේ විඳපු දුක් ඔක්කොම දැස්සනේ වෙනවා. සාමාන්‍යයෙන් මේ ඇයට දුක තේරෙනවද කියලා අහුවොත් ඔව් තේරෙනවා කියයි. අපි හිතමු කොළඹ හතක වැනි හොඳ සුඛෝභෝගී ජීවිතයක් ගත කරන නිරෝගී තරුණ පුද්ගලයෙක් ඉන්නවා. කෑම බීම තියෙනවා, ඇඳුම් පැළඳුම් තියෙනවා, යාන වාහන තියෙනවා, හැමම සැප විහරණ සැප ලබන්නට පුළුවන් ඕනෑම දේවල් තියෙනවා. ලෙඩ දුකකුත් මොකක්වත් නැහැ. මේ බුද්ධලයෙන් එහාව දුකක් කියලා තේරෙනවද කියලා ඒ මිනිහට ඒක දුක තේරෙන්නේ දුකක් කියලා කියන්නේ නමුත් තේරෙන්නේ මම ඊට වඩා පදින් දුක් විඳින පුද්ගලයෙක් වෙන්නේ ඔබට දුක තේරෙනවද කියලා ඔහුට තේරෙනවා අර පුද්ගලයාට වඩා මේ දුක කියන්නේ මොකක්ද කියලා. මොකද ඔහුම අත්දකලා තියෙනවා ඔහුම අත්දකිනවා. අතිශයින්ම අභිදම අතිශයින්ම ධර්ම දුක් විඳිනවා කියලා ගනි ධර්ම රෝගයකට පත් වෙලා බොහෝ දුක් විඳින පුද්ගලයෙකුන් ඔබ දුක දන්නවාද කිව්ව එයා ඒ දුක දන්නවා කියලා. නමුත් අර පුද්ගලයාට වඩා වැඩි දුකක් ඔහු දකිනවා නමුත් සත්‍ය වශයෙන් දකින දුකක් නෙවෙයි. අපි හිතමු සෝවාන් වෙච්ච කෙනෙකුගේ දුක දකින්නවද කියලා අහුවොත් එහෙම ඔව් දකින්නයි කියනවා. නමුත් පුත්තජන කෙනෙකුෙන් අහුවොත් ඔව් දුක දකින්නවා. නමුත් අර සෝවාන් වෙච්ච පුද්ගලයා දකින ප්‍රමාණය නෙවෙයි. මේ විදිහට එක එක පුද්ගලයාගේ ඥාන මට්ටමට අනුකූලව තමයි දුක අවබෝධ වන්නේ. බොහෝ දෙනෙකුට මේ දුක තේරුම් ගන්නට බෑ. දුක තේරුම් ගන්නට බැරි නිසාම අතීතයේ විඳපු දුක දන්නේ නැති නිසාම මේ දුකම ප්‍රාර්ථනා කර කර සංසාරයෙන් රැඳී සිටිනවා. ඒක තමයි පරිසම්පාද ධර්මයන් ක්‍රියාත්මක වීම තුළින් සිදුවන්නේ. එතකොට මේ දුක තේරෙන්නේ නැති කවිද්‍යාව නොදක්කම. එතකොට බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව මූලයේදීම මේ පුබ්බේ නිවාස අනුසධ්‍යානෙන් දැක්ක අතීතයේ විඳින ලද දුක් කොයිතරම්නම් දුක් ප්‍රාශයක් විඳලාද කියලා උන්වහන්සේට දුක්ඛ සත්‍ය අපි දැක්කවා ගෙනේ. අපි දකින්නේ දුක්ඛ සත්‍ය අපට තරම් සුළු දෙයක් නම් උන්වහන්සේ දකින දුක්ඛ සත්‍ය මහා පුත්‍යයටත් වඩා විශාලයි. අති ගම්භීරයි ඒ වගේම කුට්ටවලයි ඒ වගේම උන්වහන්සේ දිබ්බචක්ඛු ඥානයත් උපදවාගත්ත ඕන දෙයක් ඕනට ඇහැටක තියෙන දෙයක් දකින්නට පුළුවන් ඒ දිබ්බචක්ඛු ඥානයෙන් උන්වහන්සේ දුක දකිනවා ඒ දුක දකිනකොට අපාවල් අපායවල් පේන උන්වහන්සේට අද ලෝකෙ මිනිස්සු අපායක් තියනවාද කියලා දන්නේ නැහැ විශ්වාස කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මමම මේක දැක්කා මමම මේක දුටුවා මගේම ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැකලා මේ අපාය මේ විදිහට තියෙනවා කියලා මම ප්‍රකාශ කරන්න කියලා බාල පඬිතු සූත්‍ර වැනි සූත්‍ර වල බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. මේ දිබ්බජප්ප ඥාණයෙන් මේ අපාගාමී සත්‍යයන් දුක් විඳින ආකාරය උන්වහන්සේ පැහැදිලිවම දැක්කා. හේත ලෝකවල අනන්තවත් දුක් විඳින ආකාරය දැක්කා. මනුෂ්‍ය ලෝකේ සත්‍යයන් තිරිසන් ලෝකේ සත්‍යයන් දුක් විඳින ආකාරය දැක්කා. උන්වහන්සේට දුක ගැන ඇතිවුණු අවබෝධයේ ඒ අවස්ථාවේදී මේ ලෝකෙ කිසිම කෙනෙකුට ඇති නොවන ආකාරයේ අවබෝධයක්. බැලුවොත් මහරහතන් වහන්සේටවත් එවැනි අවබෝධයකින් ලක්ෂයෙන් දසලක්ෂයකින් අසංඛ්‍යයෙන් එකක්වත් ලබන්නට බෑ. ඒක නිසාම තමයි බුදුචානන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මහණෙනි මේ අතීතයේ විඳපු ලද්දලා දුක උඹලා දන්නවනම් වෙන කිසිම දෙයක් කරන්නේ නැතුව උඹලගේ හිත ගිනිගත් හිත ගිනිගත් හිත නිවන්නට යන්නේ නැතුව මේ අවබෝධ නොකර චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරලා නිවනින් සැනසීමට උත්සාහ ගන්නයි කියලා. මේ බුදුරජාණන් වහන්සේ ආවට ගියාට කටතාපු වචන ප්‍රකාශ කරන පුද්ගලයෙක් නෙවෙයි. උන්වහන්සේ හදවතින් දක්නා දෙයක් මේ කියන්නේ. හදවතින් දැකපු හදවතින් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළ දෙයක් කියන්නේ. ඊතරම් දරුණෝ දුකක් උන්වහන්සේ අවබෝධ කළා. ඒ අවබෝධයෙන් තමයි මේ ලෝක සත්‍ය දුක් විඳිනවා මේ දුක ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ආදී විවිධාකාරයෙන් දුක් සත්‍ය මේ දන්නවා විස්තර කරලා තියෙන පාඩ දන්නවා ඒ විදිහට උන්වහන්සේට මතුවි මතුවි ඇවිල්ලා හදවත තුලින් පේනවා මේ දුකක් ලෝකයේ පවතින එක මේක කිසි කෙනෙකුට නැහැ කියන්නට පුළුවන් දෙයක් නෙවෙයි දුකක් තියෙනවා ඒක සම්පූර්ණ සත්‍යයක් එතකොට උන්වහන්සේ කල්පනා කරනවා මේ දුක ඇති උනේ ඇයි මේ පටිච්චසමුප්පාදයේ ප්‍රවේශා යන ගමනක් බුදුරජාණන් වහන්සේ. එතකොට උන්වහන්සේ බැලුවා ප්‍රඥාවෙන් බලනවා දැන් උන්වහන්සේගේ සමාධි ප්‍රඥා අතිශයින්ම දියුණුයි හතරවෙනි ධ්‍යානයේ සිටින්නේ එවැනි තත්ත්වයක ඉඳගෙන ගම්භීර රූපඥාවකින් දකිනවා දකිනකොට පේනවා ජාතිපච්චයා මේ ජාතිය නිසා තමයි මේ ඔක්කොම දුක් ඇතිවන්නේ විඳින්න තියෙන සංසාර දුක් විඳින්නද සිදුවන්නේ ඉපදෙන නිසා ඉපදුනේ නැත්නම් කිසි කෙනෙකුට කිසිම දුකක් නෑ. අපි මේ ලෝකෙ ඉපදුනේ නැත්නම් මේ දක්වා විඳින ලද කිසිම දුකක් අපිට විඳින්නට නෑ. විඳි විඳින්නට වන්නේ ඒ වගේම අනාගතයේදී අපිට විඳින්න තියෙනවා තව මේට වඩා දරුණු දුක්. එන්න එන්න ජරා දුක වැඩි වෙනවා, සමහරට එන්න එන්න ව්‍යාධි දුක් වැඩි වෙනවා. නොඑක ආකාර කායික මානසික පීඩා දුක් වලට මුහුණ පාන්නට සිදුවන්නත් පුළුවන්. එවැනි දුක් අනාගතයේ එන්න තියෙනවා. හරියට මහා පර්වත තුනක් පෙරලි පෙරලි යනවා වගේ දැන් බුදුහාමුදුරේ දක්වන ජාති පර්වතේ කරනවා විහාරි පර්වතේ කරනවා මරණ පර්වතේ පෙරලි පෙරලි එනවා ඒක නම් ඒක පෙරලි පෙරලි ඉන්න තැන මිනිහෙක් ඉන්නා ඉතින් ඒ මිනිහා යට වෙලා චක්කල යනවා ඒ වගේ තමයි මේ ලෝක සත්‍ය ගැන කතා වෙන තැනකින් දක්වලා තියෙන. ඉතින් මේ විදිහට විවිධ දුක් වලට බඳුන් වෙලා තියෙනවා. මේ දුක ඇතිවන්නේ කෙනෙක් ඉපදිච්ච නිසා. ඉපදුනේ නැත්නම් ඔහුට දුකක් නැහැ. එතකොට දුක පහළ වීමේ හේතුව එතන දකින්නේ බුදුරජාණන් වහන්සේ ධාතිය. මේ එතකොට බුදුරජාණන් වහන්සේ ධාතිය කියනකොට මේ ඇයිද තියෙන ඉපදුනා කියලා. නමුත් බුද්ධ ඥාණයට බුද්ධ ඥාණය කියන්නේ බෝධිසත්ව ඥාණයට වැටෙන මේ ප්‍රතිසන්දි විඥානයේ මෞකසක මේ ආකාරයෙන් පහළ වෙනවා. මේක තමයි ධාතිය කියලා. මේක කියනකොට මේ අයට තේරුම් ගන්නට පුළුවන්. නමුත් ඉස්සෙල්ලා මේක අත්දකින්න එක පරම ධම්බීරතම කාරණාවක්. අපිට කියලා දුන්නත් මේක මේ විදිහට සිදු වෙනවා කියලා අත්දකින්න එක සාමාන්‍ය කෙනෙකුට කරන්නට නොහැකි කාර්යයක්. විශාල සමාධියක් විශාල ප්‍රඥාවක් විදර්ශනා ඥානයක් තියෙන කෙනෙකුට පමණයි ඒක අත්දකින්නට පුළුවන් වන්නේ නැති කෙනෙකුට වචන මාත්‍ර පමණයි බුදු සංඥා මාත්‍ර පමණයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දකිනවා මේ විඥානයේ පහළ වීම නිසා තමයි මේ જાතිය පහළ වීම තම නිසා තමයි මෙතන දුක ඇතිවන්නේ. මෙතන හේතුවක් සහ ඵලයක් තිබෙනවා. හේතුව තමයි ප්‍රතිසන්දි විඥානයේ පහළ වීම, જાතියේ පහළ වීම. ඒකෙන් ඇතිවන ප්‍රතිඵලය තමයි මහා විශාල මේ මහා දුක්ඛ ස්කන්ධය. එතකොට උන්වහන්සේ බලන ඇයි මේ ಜಾති ඇති වුනේ මේ පටිච්චසමුපාදේ උන්වහන්සේ අවබෝධ කරපු ආකාරයේ භාවනා කරන කෙනෙකුට තවරවන නම් අවබෝධ කරගන්නටත් පුළුවන් නිවන් දකින්නටත් පුළුවන් එතකොට ಜಾතිය ගැන දුන්න හේතුව බලනකොට උන්වහන්සේ දකිනවා මේ ಜಾතිය ඇති වුනේ කර්ම භව ශක්තියෙන් තිබෙන නිසා කියලා දැන් මේක කියනකොට මේ ඇයිට අපි අහලා තියෙන පොත්වලින් කියලා තියෙන මේක සුදු දෙයක් නමුත් තමන්ගේම නුවණින් මේ ප්‍රතිසන්දි විඥානය පහළවන්නේ කර්ම භව ශක්තියන් තුල නිසා කියලා. කර්ම භව ශක්තියන් නිසා මේ ප්‍රතිසන්දි විඥානය පහළවන්නේ මෙහෙමයි කියලා. ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න එක අති ගැඹීරෝ කාරණාවක්. ඒකයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹීරයි ගැඹුරු අර්ථයක් අත්‍යයක් තියෙනාම කියලා ප්‍රකාශ කරන්නේ. එහෙම නැතුව කියන දේවල් කඩපාඩම් කරගෙන කියන්න පුළුවන්, ලියන්නත් පුළුවන්. එවැනි එකකින් පරිසම්පාද ධර්මයන් දන්නවා කියලා කාටවත් කියන්න බෑ. මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්න එක බුදුහාමුදුරුවෝ මේ දකින්නේ. Taman අත්දකින්න ඉස්සෙල්ලම දකින්නේ කවුරුත් කියලාත් නෙවෙයි. එතකොට ඒක ඇත්ත වශයෙන්ම අත්දැකීමක්ම විය යුතුයි. ප්‍රත්‍යක්ෂ ලෙසම තමයි අත්දැකීමම විය යුතුයි. භවපච්චයා ජාති කියලා උන්වහන්සේට තේනවා. කර්ම භව සත්‍යේ නිසා ධාතිය තිනම් මේක ප්‍රති ප්‍රතිසම්පාද ධම්මේ අති ගම්භීර අවස්ථාවක්. මේක අපි භවපත්‍ය ධාති විස්තර කරනකොට කියන්න. ඉතින් එතකොට මේ භවය පහළ වුණේ ඇයි? දැන් ධාතිය ඇති වුණේ භවය නිසා කියලා පේනවා. භව ඇති වුණේ ඇයි? කර්ම භව සිදු වුණේ ඇයි? උන්වහන්සේ ආපස්සට බලනවා. බලනකොට පේනවා භවයේ ඇති උදේ උපාදාන කරනවා, සිතින් අල්ලනවා. ඡන්දයෙන් කැමැත්තෙන් බැඳෙනවා රාගයෙන් ඇලෙනවා. මේ ඡන්දයෙන් ඇලීමත් කැමැත්තෙන් කන්දරාග දෙකෙන් ඇලීම බැඳීම ඇති කර ගැනීම නිසා තමයි මේ කර්ම භව රැස්වන්නේ. ඉතින් ඡන්දයෙන් රාගෙන් අල්ලනවා කියනකොට අල්ලන දේවල් ඔක්කොම තියෙනවා. විශේෂයෙන්ම තමන්ගේ පංචස්කන්ධ ලෝකේ අල්ලන ආකාරය බුදුරජාණන් වහන්සේ බෝසත්ත්ව මොලේදී දර්ශනය කළේ ඒ පංචස්කන්ධ ලෝකයන් මේ විදිහට උපාදාන කරනවා අසන්දේව කාණයෙන් බැහැලා. මෙසේ බැඳිච්ච නිසා තමයි මේ විදිහට කර්ම භව රැස්සන්නේ. මේකත් කියනකොට මේ ආයත යන්තම් වෙ තේරෙන්නේ මේක සිදුවන්නේ කොහොමද කියන කාරණාව පක්ෂස් ලෙසින් අත්දකින්න එක පරම ගම්බීර කරුණක්. මේක අත්දකින්නට පුළුවන් වන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් 100%ක්ම වාගේ රහත් වූ කෙනෙකුට පමණ. ඒ කියන්නේ ඒ ශ්‍රාවක බෝධියකින් අත්දකින්න පුළුවන් මට්ටමට අත්දකින්නට පුළුවන් වන්නේ රහත් වුණාට පස්සේ තමයි. ඒන් පහළ කෙනෙකුට ඔකේ නියම தත්ත්වේ හරියට අත්දකින්නවත් බැහැ. එතකොට දැන් මුන්නහසෙට තියෙනවා මේ උපාදාන පත්‍ය භවෝ කියන්නේ. ඊළඟට උන්වහන්සේ බලන මොකද මේ උපාදාන ඇති උනේ. ඇයි මේ මිනිස්සු දෙතින් අල්ලගන්නේ? ඇයි මේ මිනිස්සු ඡන්ද රාගයෙන් බැඳෙන්නේ? ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලීම. මේ කැමැත්ත නිසා ඇලීමෙන් මේ පංචස්කන්ධ ධර්මයන් අල්ලගන්නේ ඇයි? මෙතෙන්දි ප්‍රායෝගික වශයෙන් බලනකොට කෙලින්ම අවිද්‍යාව සිත තුළින් මතේ මතේ පෙන්වන්න කරනවා. නමුත් මේ අවිද්‍යාව මත දැන පෙන්වන්න කරන එක තියෙද්දී බුදුරජාණන් වහන්සේ තෙන්දි ප්‍රකාශ කරනවා උපාදානෙ ඇතුනේ තණ්හාව නිසායි කියලා. තණ්හා පත්‍ය උපාදාන. ඇත්තෙන්ම මෙතන ප්‍රායෝගික වශයෙන් දර්ශනය වන්නේ අවිද්‍යාව තුළින් උපාදාන ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය බෝධිසත්ව මූලයේදී ඒක දකින්නට ඇති නමුත් යම් කිසි හේතුවක් නිසා තණ්හාව නිසා උපාදාන ඇති වෙනයි කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා දැක්කේ. ඒ මුන්නාසිට අවබෝධ වුණ බව පෙන්වු කලේ. ඒක මට පැහැදිලිවම කියන්නට බෑ ඇයි ඒ විදිහට උන්වහන්සේ ප්‍රකාශ කළේ කියලා අවිද්‍යාව නොකිය මෙතන තණ්හාව ඇති කියලා දැක්වි ඇයි කියන කරුණ. කෙසේද තණ්හාවෙන් තමයි මේ අල්ලන්නේ ආශාවක් දෙන. ආශාවක් නැත්තම් අල්ලන්නේ. ඕක තමයි සරලම හේතුව වශයෙන් දක්වන්නේ. ඊට වඩා ගැඹුරු හේතු තියෙන්නේ. නමුත් ඒ සරල හේතුන් උනත් මේ ඇයිද තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවනේ. මේ ආශාව තියෙනවා, මේ තණ්හාව තියෙනවා. ඒක නිසා තමයි පංචස්කන්ධ ධර්මයන් අල්ලන්නේ. තමන්ගේ ශරීරයට ආශා කරන වේදනාවට ආශා කරන සංඥාවට ආශා කරන සංඛාරයට ආශා කරන විඥාණයට ආශා කරන මේ ආශා කිරීමකට හේතුවක් තියෙනවා. ඒ හේතුව ප්‍රයෝගා යන ගමන මේ බුදුරජාණන් වහන්සේ බෝසත් මූලයේදී කරන්නේ මේ පටිච්චසම්පාද ධර්මයන් අවබෝධ කරගන්නටයි මේ උත්සාහ කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී උන්වහන්සේ දකිනවා මේ තණ්හාව ඇතුනේ තණ්හා පත්‍ය උපාදානං තණ්හාව ඇතුනේ කුමක් නිසාද කියන එක දකිනකොට වේදනා පත්‍ය තණ්හා වේදනාව නිසායි ලෝක සත්‍යයට සංහාව ජනිතවන්නේ කියලා. වේදනාව කියනකොට සැප වේදනා, දුක් වේදනා, මඳහත් වේදනා, විවිධාකාර වේදනා පහළ වෙනවා. මෙන්න මේ වේදනා බිඳීමට තියෙන කැමැත්ත, රුචිය, ඒකට තියෙන අභිලාෂය තමයි යටිසිතේ සියුම් වශයෙන් හෝ ඡන්දයක් වාගයක් තියෙනවා නම් සුඛ වේදනා විඳීමට මෙන්න මේ හේතෙන් තමයි ආශාව ඇතිවන්නේ. එතකොට මේ ප්‍රායෝගික පැත්තෙන් අනිත් පැත්ත කතා කරනවා නම් ඕක සම්පූර්ණයෙන් ඔය සුඛ වේදනාව විදිහට තියෙන සියුම්මත් ආශාවක් නැත්තටම නැති කළාට පස්සේ තමයි ඒ තන්නේ වේදනාව කෙරේ තියෙන උපාදානය අයින් කළාට පස්සේ තමයි තණ්හාව නිරුද්ධේ. ඒ ප්‍රතිලෝම පැත්තට කියනවා. දැන් අපි මේ අනිත් පැත්තට කියන්නේ යන්නේ. එතකොට තණ්හාපච්චය උපාදානං කියලා උන්වහන්සේට කියනවා. ඇයි මේ තණ්හාව ඇතුනේ තණ්හාව ඇතුනේ වේදනාපච්චය තණ්හා කියලා දැන් අවබෝධ කරේ. කුමක් නිසාද වේදනාව ඇති වෙන්නේ කියලා උන්වහන්සේ නැවත බලනවා. මේ බුදුහාමුදුර හොයපු දේවල් පොත්වල ලියවිලා තියෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් අපි කියනවා ඕක කියන එක ලියන එක අහන එක නෙවෙයි අපංකම. පළමුවෙන්ම මේ කරුණු පැහැදිලි ලෙස ප්‍රත්‍යක්ෂ අත්දකින එක මහා ගම්බීර වූ කාරණාවක්. අනිත් අතින් මේවා ප්‍රායෝගික වශයෙන් සත්‍ය වශයෙන් මෙහෙමමයි සිදුවන්නේ කියලා දකින එක අද උනත් ගැඹිරයි. ගැඹුරුයි. එතකොට ඔන්න දැන් වේදනාව ඇති වෙන හේතුව හොයන්නේ වේදනාව ඇති වෙන හේතුව දක්නට උන්වහන්සේට පෙන්වනවා පස්ස පත්‍ය වේදනා කියලා. අස්සයක් නැත්නම් වේදනාවක් නෑ. සිත ගිහිල්ලා ස්පර්ශ කරන්නට ඕනෑ. සිතේ ස්පර්ශ චෛතකේ පස්ස චෛතසිකේ සහිත චෛතසික ධර්මයන් ක්‍රියාත්මක වන්නට ඕන. ඇහැට රූප පෙන්නලා රූපයේ දැක්කට පස්සේ චක්ක විඥානේ ඇතිලා ඒ රූපයේ සිටින් ස්පර්ශ කිරීමක් කළොත් පමණයි ඇහැට දැකපු රූපයක් පිළිබඳව වේදනාවක් දැනිට වෙනවා. එතකොට ඒ පස්සේ නැත්තම් වේදනාවක් දැනිට වෙන්නේ කනට ඇහෙන ශබ්ද වැදිලා ඒ ශබ්දේ ස්පර්ශ වෙනවා ස්පර්ශ වුණාට පස්සේ ඒක ආසෝත විඥාන ආදී ධර්මයන් පහළ වුණාට පස්සේ තමයි අහසන ලද ශබ්දයේ පිළිබඳ වේදනාවක් ඇතිවන්නේ එතකොට යම් කිසි කෙනෙකු අනිත් ඉන්ද්‍රියන් ගන්න මෙහෙමයි යම් කිසි ස්පර්ශයක් පහළ වුණේ නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධිතව ඒ කියන්නේ ඇහ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන්ට අරමුණු හැම වෙලා ඒ තුළින් විඥාන නාම ධර්මයන් පහළ වෙලා ස්පර්ශයක් දැනතුනේ නැත්නම් ඔය කිසිම අරමුණක් වලින් අපට කිසිම වේදනාවක් ගෙන දෙන්නේ අපි දෝ මේ වෙලාවේ ඉතාම ලස්සන සංගීතයක් කොහේ හරි තියෙනවා කියලා ලෝකෙ කොතනක හරි අපිට ඕක කොයි ආකාරයෙන් හරි දැන් අහන්න නැහැ. ඉතින් ওই සංගීතය පිළිබඳ ඇකට ඇලුම් කරන දෙන්න ආසාවක් පහළ වෙන්නත් පුළුවන්. නමුත් ආසාවක් එන්න බෑ. කණේ ඇවිල්ලා ඒ ශබ්ද ස්පර්ශ වෙලා නැහැ. දක් නැහැ. ඉතින් මේ පස්සේ නිසා තමයි වේදනාව ඇතිවෙන්නේ පස්ස පච්චා වේදනා කියලා උන්වහන්සේ දකිනවා. දැන් මේ පස්සේ ඇතුනේ කුමක් නිසාද? ඊළඟට විමසන කාරණාව. එතකොට උන්වහන්සේට පේනවා පස්සේට ඇතුනේ සලායතන පච්චයා පස්සු මේ ආයතන හයක් තියෙනවා ඒක නිසායි මේ පස්සේ ඇති වෙන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස ඒවා මේ දන්නවා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය හයක් තියෙනවා මේ ඉන්ද්‍රිය හය ආයතන භාවයට පරිවර්තනය වීම නිසා තමයි පස්සේ ඇතිවන්නේ. ඉතින් ඕවා මේ දැන් විස්තර කරන්න යනවා නේ මේ පටිච්චසමුපාදයේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ආකාරයේ කෙටියෙන් හඳුන්වා දීමක් අපි මේ කරන්නේ. එතකොට ඒ පස්සේ ඇතිවීමට අනිවාර්යයෙන්ම දෙන්නට ඕනේ මේ ඉන්ද්‍රිය ධර්ම ඉන්ද්‍රිය ධර්ම ආයතන බවට පරිවර්තනය වෙන්නට ඕන. ආයතන සලායතන ආයතන හයක් ඒකයි සලායතන කියන්නේ. ච ආයතන සලායතන. ඒ ආයතන හය නිසා තමයි වේදනාව ජනිත වන්නේ. පස්සේ ජනිත. එතකොට දැන් ඔන්න සලායතන ඇති උනේ ඇයි? ඊළඟට උන්වහන්සේට බහයාගෙන යන කාරණා නාම රූප ධර්මයන් තියෙන නිසා තමයි මේ සලආයතන ඇතිවන්නේ. නාම රූප පත්‍ය සලආයතන. දැන් මෙතන තියෙන ගැඹුරු කාරණාව සලආයතන කියන්නේ ආයතන හයක්. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔය හයට ඇහැට චක්ඛ ආයතනය කියන කනසෝත ආයතනය අනිත් ඒවත් ඒ විදිහට ගාන ආයතන, ජීව ආයතන, කාය ආයතන. මේ පහම රූප. මන ආයතනය කියන්නේ නාම. එතන තියෙන නාම රූප. එතන සලායතන ඇති වෙච්ච හේතුන් හයන් යනකොට උන්වහන්සේ බලනවා නාම රූපච්ඡ සලායතන මේ නාම රූප නිසායි මේ සලායතන කියන නාම රූප පහළවන්නේ මෙතන මේ නාම රූපයන්ගේ පැවැත්ම තුළින් නව නාම රූප ධර්මයන්ගේ පහළ වීමක් උන්වහන්සේ දකින්නේ සලායතන තත්ත්වයට පත් වෙනකොට. එතකොට මේ නාම රූප ධර්මයන් පහළ වෙච්ච නිසා තමයි සලායතනේ පහළ වුණේ ඇතිවන්නේ කියන කාරණා උන්වහන්සේ අවබෝධ කළා. දැන් නොසලා යතන ඇති වෙච්ච හේතුව නාම රූප වශයෙන් දැක්කා ඒක නිසා වෙනවා නාම රූප ඇතුනේ ඇයි නාම රූප ඇතුනේ ප්‍රතිසන්දි විඥානයේ නිසා විඥාන පත්‍යා නාම රූපං බෝධිසත්වය පටන් ගත්තේ දුක තේරුම් අරගෙන දුක ඇති උනේ කොතෙන්ද කියලා කොතනින්ද කියලා බලාගත්තාම දුක ඇතුනේ ජාතිය ප්‍රතිසන්දි විඥානයේ පහළ වීම නිසා. දැන් මේ කැරකිලා කැරකිලා රවුම ගහලා ගහලා ගහලා දැන් ආපහු ආවේ කොතෙන්ද? එතෙන්ටමයි. විඥාන පත්‍යා නාම රූපං විඥානයේ නිසා නාම රූප ඇති වෙනවා. උන්වහන්සේදී දකිනවා පච්චදාවන්තිකෝ ඉදම් විඥානං නාම රූපං හා නාපරං ගච්ඡති මේ විඥානේ ආපෝ පැහැකිලා එතෙන්ද යනවා මේ විඥානේ නාම රූපේ ඉක්මවා යන්නේ යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා පවතිනවා මුචුත වෙනවා උපදිනවා ආදී කවර දෙයක් හේවත් මේ විඥානය සහ මේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ මත ක්‍රියාත්මක වන ධර්මයක් කර මෙතන අන් කිසිවක් නැහැ කියලා උන්වහන්සේ අවබෝධ කරනකොටම මේක තමයි සමුදය මේක තමයි සමුදය කියලා උන්වහන්සේට සමුදය සත්‍ය පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබෙනවා සමුදය සමුදයතිකෝ වික්කවේ මේක තමයි සමුදය සමුදය කියලා කුබ්බේ අන්නසතේසු ධම්මේසු එරණේසෝ විරෝමේ ධම්මේ කරේ චක්කුං උදපාදේ ඥානං උදපාදේ පඤ්ඤා උදපාදේ විද්‍යා උදපාදේ ආලෝක උදපාදේ වශයෙන් දක්වනවා මට ඇස පහළ වුණා නැන පහළ වුණා පැන පහළ වුණා ප්‍රඥා අවලෝකයේ පහළ වුණා අවිද්‍යාන්දකාරය ඒක වසාසිතිය අවිද්‍යාන්ද අවිද්‍යා අඳුර දුරුණයි කියලා උන්වහන්සේගේ සිතට අවබෝධ වෙන්නට පටන් ගත්තා ඒක උන්වහන්සේ ප්‍රකාශ කරන සෝත්‍රයේ මේ විදිහට මේ විදිහට පහළ උනායි කියලා ওই ආකාරයෙන්ම සිතශේෂිකී ආදී අනෙක් සෑම බුදු කෙනෙකුටත් ওই ධර්මතාවයන් ওই විදිහටම පහළ වූ ආකාරය බුදුජානන වහන්සේ වෙනස් සූත්‍රයකදී දක්වලා තිබෙනවා. මෙන්න මෙහිදී මේ පටිච්චසමුපාද ධර්මයේ සත්‍යයක් වශයෙන් කරකෙන ආකාරය උන්වහන්සේ අවබෝධ කළා. ඕකේ අනිත් පැත්ත දැන් හොයන්නට යන්නේ. මේ තරම් දුකක් තියෙනවා දුක නැති වෙන්නේ කුමක් ඇතිවිද්ද? කොමත් නිරුද්ධ කළ විදිහට දුක නැති වෙන්නේ. ජාතිය නිරුද්ධ කළොත් දුක නැති වෙනවා. නැත්නම් දුක නැති කරන්නද බෑ. ජාති නිරෝධා දුක්ඛ නිරෝධෝ. ජාතිය නිරුද්ධ කිරීමෙන් තමයි දුක නිරුද්ධ වෙන්නේ. මේ විදිහට අර කලින් කියපුවාම ඔක්කොම නිරුද්ධ කරගෙන නිරුද්ධ වීම දකින්න නිරුද්ධ වීම දැක දැක ගියන් අන්තිමේදී විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ විඥානේ නිරුද්ධ වීමෙන් තමයි නාම රූප නිරුද්ධ වෙන්නේ නාම රූප නිරෝධා සලආත නිරෝධෝ නාම රූප නිරුද්ධ වීමෙන් සලආත නිරුද්ධ වෙන්නේ ආදී වශයෙන් දැකලා මේක තමයි දුකේ කෙලවර මෙතන තමයි නිරෝධ සත්‍ය නිරෝධෝ නිරෝධය තිබෙන්නේ මේක තමයි නිරෝධේ නිරෝධය කියලා මේ පෙර නැසු විරෝමෙම ධම්මයේ කෙරේ මට පැහැදිලි අවබෝධයක් ලබන්නට පුළුවන් වුණා කියලා එදා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා එතකොට මෙතන මේ පටිච්චසමුප්පාද ධර්මය මේ අද මේ අලුතෙන් මාපාය නිසා මේ විදිහට මේ දේශනා ඉදිරිපත් කළේ සාමාන්‍යයෙන් තේරුම් ගන්නට පුළුවන් වන ආකාරයෙන් කරුණු ටිකක් අපි ඉදිරිපත් කළේ. එතකොට මේ සෑම කෙනෙකුටම මේ කියන කාරණා ටික තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕන. ඔය එකක්වත් අපි විස්තර කරේ නෑ බුදුරජාණන් වහන්සේ දැකපු ආකාරය පිළිබඳ හැඳින්වීමක් ප්‍රමාණ පමණයි ප්‍රකාශ මෙන්න මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් ලැබපු අත්දැකීම තමයි බුදුරජාණන් වහන්සේ ජීවිතේ පුරාම පරිසම්පාදයේ විස්තර කරන විට විවිධ විවිධ ආකාරයෙන් විස්තර කළේ ධර්ම දේශනා වශයෙන් ඉදිරිපත් කළේ සූත්‍රවල කරුණු දැක්වේ. එමේසා මේ මේ පරිසම්පාදන්නයන් තරමද්දරට අවබෝධ කරගන්න බලන්න මේ විදිහට තමයි සංසාර දුක නැවත නැවත ඉදිරි ඉදිරි යන්නේ කියන කාරණාව මේ ගැඹුරු පරිසම්පාද ධර්මයන්ගේ ප්‍රතිලෝම ප්‍රත්‍ය විශේෂයෙන්ම නිරෝධ ප්‍රත්‍ය දකින විට අවියට ප්‍රත්‍යස් වශයෙන් හදවතින් ඒක දකින්නට පුළුවන් වුණොත් ඒ ක්‍රියාදාමය තුළින් ඒකාන්තයෙන්ම මේ ජීවිතයේදී මොනවත් ඉවනිසන සීමට පුළුවන් ශක්තිය ලැබේ. එසේම වේවා කියලා ආශිර්වාද කරලා මේ දේශනාව මෙතනින් නිම කරනවා. දැයි දෙවියන් දවටින් දෙමු ආකාශත්හාලි කියන පාඩේ ගෙමු ආකාශත්හාලි බුම්මත්හා දේවානාගා මහිද්దికා පින්නන්තන් අනුමෝදිතව කරන ලක්ෂණ ශාසන ආකාශත්තාදී උම්මතා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං මොදිත්වා තිනංගක් සංඝ දේශනං ආකාශත්තාදී උම්මතා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං මොදිත්වා තිනංගක් සම්මන් පරන්ති ප්‍රාර්ථනේ ගහිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යය ධම්මේ පුඤ්ඤං අනුසවක්ඛ්‍ය වාන්නෝතු සබ්බ දුක්ඛා පමින්තතු මේකල සේලෝන් කුසල සත්‍යං මේ ඇගේ මෙලෝ යප්තසර සේවා කල්ලෝ යප්තත්පත් සේවා නිවනිසං සේමල කරත් මේ කුසල හේතු උපනිශ්‍රය වේවා. අභිවාදන සීලස නිත්‍යං අද්ධාපිතායනෝ තත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච රතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ජතු සෝපත්තේ වා නිවස්සර දේවා. අද මම කියන්නේ